විනෝතින් අපි පහුගිය දේශනාවේ සාකච්ඡා කළේ මේ නিত্য අනිත්‍යතාවය අපිට වැටහෙන නොවැටහෙන ස්වභාවය. ඒ නිසා මෙතන අපි ඊළඟ දේශනාවද දේශනාව පටන් ගනිමු. ඒ කාරණාව කොයි ආකාරයෙන්ද වැටහෙන්නේ මනාව. ඒ නිසා සඳහන් කරනවා විපස්සනාව දියුණු වුණ පුද්ගලයාට මේ විදර්ශනාවේදී මේ බංගානුපස්සනාව කියන කාරණාව හොඳට වැටහෙන පුජ්‍යලයක් ඒ බංගානුපස්සනාව කියන අවස්ථාවට එළඹුණාට පස්සේ ආන් ඒ පුජ්‍යලයට නিত্য සංඥාවෙන් හිත ඉබේම ඉබේම මිදෙනවා. බංගානුපස්සනාවට ආපු කෙනාගේ හිත නিত্য සංඥාවෙන් ඉබේම මිදෙනවා. අමුතුවෙන් මුදවන්න වෑයම් කරන්න දෙයක් මුදවන්න වෑයම් කරන්න දෙයක් නැහැ. ආන් ඒ නිසා තමන් හරියටම කල්පනා කරලා බැලුවොත් නিত্য සංඥාව තමන්ට නැහැ කියලා වැටහෙන්න පටන් ගන්නවා. නිරන්තරයෙන්ම නিত্য සංඥාව නැහැ කියලා යාට එතකොට වැටහෙනවා. අන්න ඒ අවස්ථාවට කියනවා අනිච්චානුපස්සනාව කියලා. නিত্য සංඥාව නැති නිසා ඒ අවස්ථාවට කියන අනිච්චානුපස්සනාව. මේ අනිච්චානුපස්සනාව නිසා නිච්ච සංඥාවෙන් සිත නිරන්තරයෙන්ම මිදෙනවා. නිට්යයි ස්ථිරයි කියන කතාවෙන් නිතර මිදිලා ඉන්නේ. අනිච්චානුපස්සනාය නিত্য සංඥාතෝ මෝචෙන්තු කිවේ නිසා අනිච්චානුපස්සනාය නিত্য සංඥාය සංඥාතු මෝචෙන්තු අනිත්‍යානුපස්සනාව නිසා නিত্য සංඥාවෙන් නිතරම නිතරම මිදෙනවා කියලා සඳහන් කරනවා ඊළඟට මේ ලෝකේ දුක යම් ආකාරයකින් තේරෙනවද දුක කියන ධර්මතාවයේ වැටහෙනවද කියන කාරණාව පිනතුනි මේ දුක අපි සැප කියලා ගත්ත තැන දුක තියෙනවා නමුත් අපිට ඒක පේන්නේ පේන්නේ නැහැ. පේනවා ගොඩක් ගොඩක් කල් ගියාට පස්සේ. ඒ නිසා මෙතන සඳහන් කරනවා මේ විදිහට මේ ඇඳුමක් සාමාන්‍යයෙන් අපි ඇඳුමක් අඳින්නේ හොඳයි නරකයි කියලා හිතලා. මේක හොඳයි මේක නරකයි කියලා ඇඳුමක් ගන්නවා. ආහාරයක් ගන්නෙත් හොඳද නරකද කියලා හොඳට හොයලා බලලා. ඊළඟට එහෙනම් සඳහන් කරනවා මේ අපි සැප ආකාරයකින් ගන්න බොහෝ දේවල් හොඳයි කියලා සංඥාවක් ඒකේ තියෙනවා. සැප ආකාරයෙන් ගන්න බොහෝ දේවල් වල හොඳයි කියලා සංඥාවක් තියෙනවා. එතකොට දුක කියන එක කොහොමද කියන කාරණාව සඳහන් කරනවා. ඒ දුක කියන කාරණාව වේදනාවක් ආවොත් දුක නිරන්තරයෙන් අපිට මතක් වෙන්න පටන් ගන්නවා කියලා. මේ හොඳයි කියලා ගත්ත ආහාරේනොත් වේදනාවක් එන්න පුළුවන්. එහෙම වුණොත් නම් හිතනවා අපරාධමය ආහාරය නොගෙන නොගෙන හිටියානම් කියලා. සමහරලාට හොඳයි කියලා ඇඳගත්ත ඇඳුමෙනුත් ටික වෙලාවක් යනකොට ඇඳුමේ හිරභාවය නිසා හෝ මොන හරි සිද්ධියක් නිසා වේදනාවක් එන්න පුළුවන්. නමුත් ඇඳුම ඇඳගෙන වෙන ගමනක් පිටත් වෙලා ඉන්නේ. නමුත් එතකොට හිතෙනවා අපරාධ මේක නොඇඳනම් නොඇඳනම් හොඳයි කියලා. නමුත් හොඳයි කියලා ඇඳපු දේිනුත් හොඳයි කියලා ගත්ත දේිනුත් පස්සේ පස්සේ දුකක් උපදින්න පුළුවන් වේදනාවක් ආවොත් තමයි දුකක් තියෙනවා කියලා මතක් වෙන්නේ කියලා සඳහන් කරනවා. වේදනාව නැති වුණ ගමන්ම නැවත ආපහු අපි සැපයි කියන තැනට යනවා. ඒ කියන්නේ සමහර ආහාරයක් අපි උදාහරණයට ගත්තොත් මේ ආහාර වර්ගයේ ස්වභාවයෙන්ම මට හොඳ නෑ. මේ ආහාර අරගත්තාම මගේ කුසට අපහසුයි. මේ ආහාර අරගත්තාම මට සෙම් රෝග වැඩියි. දැන් ආහාරය අරගෙන එක්ක කුසේ වේදනාවක් ගේනවා නැත්නම් සෙම් රෝග වැඩි වෙලා තියෙනවා. එතකොට හිතෙනවා අපරාධ මං ඒ ආහාර ගත්තේ. හැබැයි දැන් පස්සේ වෙලාවේ ආයේ රෝග සනීපයි. නමුත් දැන් අර ආහාරයම ආයේ බොහොම සුවඳ දිදී තියෙනවා. දැන් ආයේ ආහාරයට ගන්න ගන්න හිතෙනවා. අර අර වෙලාවේ වේදනාවක් එනකොට දුකයි කියලා හිතුවා. දැන් දුක නැති වෙච්චාම ආයෙත් ඒක ආයෙත් ඒක අමතක වෙලා ගිහිල්ලා. එහෙනම් අපිට උණක් හැදුනහම ඒත් එහෙමයි. අපි කොයිතරම් ප්‍රිය කරපු ආහාරය උණ හැදිච්චාම කොච්චර එපා වෙනවද? කොච්චර අනුභව කළත් අපිට එපා නොවන ආහාරයක් නේ බත් කියලා කියන්නේ. එහෙනම් ජීවිතේ එපා වෙන්නෙම නෑ මේ බත් කියන ආහාරය. මේ තරම් කැමති මේ බත නැමැති වූ ආහාරය සමහර උණ හැදුනහම බත් ආහාරයට අනුභව කරන්න නෙමෙයි බත් උයන සුවඳවත් දැනෙන්න බෑ. ඒත් පුදුම පුදුම අප්‍රියා ස්වභාවයක්. ඒ නිසා පැත්තටවත් ගේන්න දෙන්නේ උයන පැත්තටවත් යන්නේ නැහැ. නමුත් ආය අසනීප සනීප වුණාම අපිට ඒ කාරණාවල් එකක්වත් එකක්වත් මතක නැහැ ආයෙත් අපි එතන ඉන්නවා. එහෙනම් දුක තියෙනකන් විතරක් දුකයි කියලා හැඟෙනවා. හැබැයි මේ දුක දැනෙන්නේ නැති වුනහම දුක් සහිත දේ නමුත් ආපහු ආපහු බාරගන්න ආපහු බාරගන්න හිතෙනවා. ඒක තමයි සාමාන්‍ය සාමාන්‍යයෙන් අපේ අපේ ස්වභාවය. ඒ නිසා එහෙම මුකුත් නැති නිසා අපට නিত্য සංඥාවක්මයි වැඩෙන්නේ. එහෙම හරියටම මේ කාරණාව අවබෝධ වෙන්නේ නැති නිසා පිළිකුල් කරන කාරණාවක් නිරන්තරයෙන් දැනෙන්නේ නැති නිසා අපිට නিত্য සංඥාවක්ම ওই හැම දෙයක් ගාවම හැම දෙයක් ගාවම තියෙනවා නිත්‍ය සංඥාවක්. ආන් ඒ නිසා සැප සංඥාවත් ආත්ම සංඥාවත් කියන මේ තැනට නිරන්තරයෙන්ම වැටෙනවා. මොකද්ද? සැප සංඥාවත් ආත්ම සංඥාවත් කියන මේ තැනට අපි නිරන්තරයෙන් වැටෙනවා. සැපයි ආත්මයි. අනාත්ම නැහැ. ආත්මයි කියන තැනට අපි නිතර නිතරම එනවා. පින්නතුනි ආන් ඒ නිසා සඳහන් කරනවා මේ වෙලාවේ අපි මේ ඉන්න තැන අපි එහෙම හිතුවොත් මේ වෙලාවේ අපි ඉන්න තැන දැන් නම් බොහොම සුවදායකයි මේ ඉන්න තැන. අවුව දැනෙන්නෙත් නැහැ. ගොඩාක් උණුසුම නිසා දාඩිය දාන ස්වභාවයකොත් නැහැ. බිම මඩ සහිතයි වැලි සහිතයි එහෙම අපිරිසිදු බවකුත් අපිරිසිදු බවකුත් මෙතන නැහැ. ඒ නිසා මේ වාඩි වෙලා ඉන්න තැන අපිට බොහොම සුව පහසුයි. සැපයි. ඒ නිසා අපි මේ සැප සංඥාවෙන් සුව සංඥාවෙන්ම මෙතන ඉන්නවා. ඒ නිසාම අපි හොඳට බණත් අහගෙන ඉන්නවා. නමුත් මේ ඉන්න සියලු දෙනාම ශාලාවෙන් එළියට ගිහිල්ලා අර එළියේ මිදුලේ වාඩි වෙලා ඉඳගෙන මේ බණ අහන්න පටන් ගත්තා මේ විදිහට බණ අහගෙන ඉන්න පුළුවන් ද අපිට? මේ ඇති වෙන දාහය, උඩින් වැටෙන අවුව, බිම තියෙන වැලි ගල් කැට පාදවලට තද වෙලා දැනෙන වේදනාව එමනම් මේ ඉන්න විදිහට අපිට එළියේ මේ කාරණාව කරන්න වුණා නම් එළියේ කොහොමවත් මේ කාරණාව කරන්න කරන්න බැරුව යනවා. ඇයි? මේ ඇතුලේ තියෙන සැප සහිත ස්වභාවය එළියේ නැති හින්දා. එහෙමනම් එහෙම කරන්න වුණා නම් අපි කොයිතරම් අපහසුතාවයකටපත් වෙනවද කියන කාරණාව අපිටම වැටහෙනවා. සුබ සංඥාවක් එතන ඇත්තෙම නෑ. නමුත් දැන් ඇතුලේ තියෙනවා සුභයි සැපයි. නමුත් එළියේ එහෙම සංඥාවක් ඇත්තෙම නෑ. ආන් ඒ නිසා කවුරු හරි පිරිසක් මෙතෙන්ට ඇවිල්ලා අපිට වෙනත් විදිහකට කරදර කරන්න පටන් ගත්තොත් පිරිසක් ඇවිල්ලා මේ වටේම වෙඩි තියන්න පටන් ගන්නවා. ඉතින් මේ අහල පහල තියෙන දේවල් වල වැදෙනවා, කැඩෙනවා, බිඳෙනවා, කුඩු වෙනවා, වැටෙනවා. සමහර අය ගැඟෙත් වැදෙනවා, අතවල් ගැලවිලා විසි වෙනවා. සමහර අය මෙරිලා වැටෙනවා. එහෙමත් උනානම් සුබ සංඥාවකින් මෙහෙම වාඩි වෙලා අපි කොහොමවත් බණ අහන්නේ බණ අහන්නේ නැහැ. එහෙම අහන්න පුළුවන්කමකුත් නැතුව යනවා. ආන් ඒ නිසා සඳහන් කරනවා එතකොට අපට මේ දැන් තියෙන නিত্য සංඥාව කොහොමවත් නැහැ. දැන් මේ පවතින නিত্য සංඥාව නැහැ. එතකොට එතකොට හැම වෙලාවෙම අනිත්‍ය සංඥාවක් වැටහෙන්න පටන් ගන්නවා. එක දිගටම එකම ධර්මතාවයක් තියෙනවා. එකම සත්‍යයක් ඉන්නවා කියලා කල්පනා කරගෙන හිටියට දැන් ඒක නෑ කියලා වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා මේ ඉන්න පුජ්‍යලයා එකම විදිහට ඉන්නවා කියලා අපි හිතාගෙන ඉන්නවා හිතාගෙන ඉන්නවා විතරයි. මේ ස්වභාවය පවතින තැන ඉන්න තැන එතන පවතින පරිසරයේ ඒ සියල්ලේ වෙනස් ස්වභාවයත් එක්ක අපිට මේකේ වෙනස වහාම වැටහෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒ ඉන්න පුද්ගලයා නෑ එතන. දැන් මේ ඉන්න පුද්ගලයා එළිය වාඩි වුණා නම් නෑ. මේ අපූර්වට බණ අහන කෙනා එළිය වාඩි වුණා නම් මෙහෙම කොහොමවත් බණ අහන්නේ නෑ වටපිට බලනවා උඩ බලනවා නල්ල අත ගන්නවා ඇඟට පිඹ ගන්නවා මීට වඩා හරි හරි වෙනස් පුද්ගලයෙක් ඊට පස්සේ එතන ඉන්නේ. නමුත් ඒ නিত্যතාවයක් නিত্যතාවයක් නෑ. එහෙනම් ආන් ඒ නিত্য සංඥාවක් තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා විතරයි. ඊළඟට ඊළඟට සඳහන් කරනවා යම් කෙනෙකුගේ මේ ඒ නিত্য සංඥාව දැන් දැනෙන්නේ නැහැනේ මේ ඇඟ කැඩෙනවා කැඩෙනවා කියවට ඇඟ කැඩෙන බවක් අපිට පේන්නේ නැහැනේ. රූප කලාප ලක්ෂ ගණන් කෝටි ගණන් හැදිලා තියෙනවා. ඒ රූප කලාප වලින් තමයි මේ පුද්ගලයා පවතින්නේ කියන කාරණාව මෙහෙම කොච්චර කීවත් අපිට ඒක වැටහෙන්නෙම වැටහෙන්නෙම නෑ, පේන්නෙම නෑ. ආන් ඒ කාරණාව තේරුම් ගන්න නම් ඒ අනිත්‍යතාවය කොයිතරම් දකින්න වෙයිද? ඒක දකින්න වෙන්නේ මොකකින්ද? අපිට දකින්න බැරි බව සත්‍යමයි. ඒක දකින්න පුළුවන් ඒක දකින්න පුළුවන් වෙන විදර්ශනාවකින්ම විදර්ශනාවකින්ම පමණයි. ආන් ඒ නිසා මේ පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතෙනවද? පවතිනවා හා එහෙම නැත්නම් පවතිනවා කියලා හිතෙනවද? ඒ හිතෙන්නේ ඒ විදර්ශනාව අපිට නැති හින්දා. ඉන්නවා කියලා පේනවා, පවතිනවා කියලා පේනවා. විපස්සනාවට අනුව හිත දියුණු වෙන පුද්ගලයාට මේක පේන්න පටන් ගන්නවා. මෙතන මේසයක් නැහැ. මෙතන පුටුවක් නැහැ. මෙතන බිත්තියක් නැහැ. මෙතන පුද්ගලයෙක් නැහැ. මෙතන කණුවක් නැහැ. විදර්ශනාවට අනුව හිත දියුණු වෙන්න පටන් ගන්න පුද්ගලයාට ඒක වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමන් දකින රූප, ශබ්ද, ගන්ධ, රස ආදී මේ සියලුම දේවලුත් කැඩි කැඩි බිඳෙනවා, හැදෙනවා, නැති වෙනවා කියන කාරණාව ප්‍රධාන වශයෙන්ම විදර්ශනාවක් තියෙන කෙනාට පේන්න පටන් ගන්නවා. ආන් නිසා උපාද ස්ථಿತಿ භංග කියන අවස්ථා තුනක් තමයි මෙතන තියෙන්නේ කියලා ඒ පුජ්‍යලයා හොඳට අවබෝධ කරනවා. ආන් එයාට මේ අනිත්‍යතාවය කියන එක අපූර්වට අපූර්වට වැටහෙනවා. ආන් ඒ නිසා පින්නතුනි මේ උපමා කරන්න පුළුවන් කොහොමද මෙතන යුද්ධ භූමියකට කියලා සඳහන් කරනවා. මේ කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවය යුද්ධ භූමියකට උපමා කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒ මොකද යුද්ධ භූමියේ ශාන්ත බවක් ඇත්තෙම ඇත්තෙම නැහැ. හැම පැත්තෙම හැම තැනම ඊටාම කලබලකාරී ස්වභාවයක්මයි යුද්ධ භූමිය තුල තියෙන්නේ. හැම තැනම තියෙන දේවල් මොහොතින් මොහොත මොහොතින් මොහොත විසිරෙනවා පේනවා. දැන් මෙතන තිබිච්ච ගහ එකපාරම කුඩු වෙලා විනාශ වෙලා යනවා පේනවා. තව තැනක තිබිච්ච කණුවක් වෙඩි උණ්ඩයක් නිසා එහෙම නැත්නම් බෝම්බයක් නිසා තිබ්බ තැනක්වත් හොයන්න බැරුව විනාශ වෙලා යනවා යුද්ධ භූමියේදී අපිට පේනවා. එහෙනම් ආයේ එතන ඒ කණුව ඇත්තෙම ඇත්තෙම නෑ. නමුත් නැවත කණුවක් හදන්න පුළුවන් ඒක අර තිබ්බ කණුව තිබ්බ කණුව නෙමෙයි. එහෙමනම් මේ මේ මොහොත මේ අපේ ජීවිතේ මේ පවතින පරිසරය මේ පේන හැමතැනම මේ අවට වටපිටාව මේ සියල්ලම විදර්ශනාවකින් බලන කෙනෙකුට හරියට යුද්ධ භූමියක් වාගේ. ඒ තරම්ම කුඩු වෙවි කුඩු වෙවි විසිරි විසිරි විසිරි විසිරි යනව නැවත නැවත හැදෙනවා ඒක විදර්ශනාවෙන් පැහැදිලි. නමුත් අපිට ඇල්ලුවත් අහුවෙනවා මිසක් අර විනාශ වෙච්ච තැනකින් කඩාගෙන යන තැනක් එරිලා බහින තැනක් අපිට දැනෙන්නේ දැනෙන්නේ නැහැ. එහෙමනම් මොන තරම් වේගකින් මේ රූප කලාපයන්ගේ වෙනස් වීම සිද්ධ වෙනව ඇද්ද? අන්න එවන් මොහොතක් එවන් මොහොතක් යම් කෙනෙකුට හරියටම අවබෝධ වෙනවා නම් කවදාවත් මේ ලෝකේ ඇලෙන්නේ නැහැ. ආන්ගේ යුද්ධ භූමියක් වගේ මේක වැටෙනවා නම් ඇලෙන්න දෙයක් නැහැ මේ කිසිම වස්තුවක් නැහැ මේ ඇහැට දකින වස්තුව කොයි තරම් වේගෙන් වෙනස් වෙනවද ඉතින් මම ඒකට කොහොමද ඇලෙන්නේ මේ තියෙන රූපයට තමයි මම ගොඩාක් කැමති දැන් මම ඒ රූපයට ඇයි එච්චර කැමති එච්චර කැමති මට ඒක වෙනස් වෙන හැටි පේන්නේ නැහැ. මේ රූපයටයි කැමති. නමුත් විදර්ශනාවකින් බලන කෙනාට මේ රූපයට කැමතියි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එයි මේ රූපය කියලා පෙන්වන්න එකක් නැහැ. මේ රූපය කියන වචනේ කියනකොටත් ඒ රූපය කෝටි ප්‍රකෝටි වාරයක් වෙනස් වෙලා ගිහිල්ලා ඉවරයි. ඒ නිසා ඒ අවබෝධය තියෙන කෙනා ඇලෙන්නේ නැහැ කියලා මෙතන සඳහන් කරනවා. ඇලෙන්න හිතෙන්නේ නැහැ. මොකක් නිසාද? එහෙම තැනක සැප කියලා සංඥාවක් කවදාවත් එන්නෙම එන්නෙම නැහැ. වෙනස් වෙනවා නම් එතන මෙතනින් මා ලැබිය යුතු මේ වස්තුවෙන් ලැබිය යුතු සැපය මට ලබන්න හැටියක් නැහැ. ඒ වස්තුව ස්ථීර වෙතන නැති නිසා තමයි මේ ඇලෙන්න හිතෙන්නේ නැත්තේ. ඒ නිසා නিত্য සංඥාවකුත් නැහැ. දුකයි කියන සංඥාවයි එන්නේ. අනිත්‍ය සංඥාවයි එතන තියෙන්නේ. නিত্য සංඥාව එන්නෙම නැහැ. අනිත්‍යයි දුක්ඛයි කියන සංඥාවමයි එතන තියෙන්නේ. ආන් ඒ නිසා මගේ කියලා ගත යුත්තක් නැහැ. මම කියලා ගන්න කෙනෙක් නැහැ. ඒ ගැන සංඥාවකුත් නැහැ. මොකද තමන්ගේ ඇඟත් ඒ වගේම කැඩි කැඩි කැඩි කැඩි විනාශ වෙනවා. බාහිර ලෝකයේ දිහා බලලා බලලා ඒ විනාශ වෙන ස්වභාවය දැකලා දැකලා තමන් දිහා බලහම තමනුත් එහෙමයි. තමනුත් ඒ විදිහටම කැඩි කැඩි විනාශ වෙලා යනවමයි පේන්න තියෙන්නේ. ආන් ඒ නිසා විපස්සනාව තියෙන වෙලාවේ දුක්ඛානුපස්සනාවක් තියෙනවා නම් දුක අනුව බලනවා නම් සැප සංඥාවෙන් සිත මුදවනවා නම් ඒ වෙලාවට අන්න ඒ නිසා විමෝචයන් චිත්තං කියලා ඒ වෙලාවට සඳහන් කරනවා. එහෙනම් මේ විමෝචයන් චිත්තං කියන වචනයමයි අපි මේ දිගට දිගට සාකච්ඡා කරන්නේ. ඊළඟට උදාහරණයක් හැටියට සඳහන් කළොත් මේ විපස්සනාවේ තියෙන කෙනාට ඇලෙන්නේ නැත්තේ කොහොමද? විදර්ශනාව තියෙන කෙනා ඇලීම කියන ධර්මතාවය ඇති නොකරගන්නේ ඇයි කියන කාරණාව සඳහන් කරනවා මේ සමහර වෙලාවට මේ මේ අනිත්‍යතාවය පැහැදිලි කරන තැනක මෙන්න මෙහෙම පැහැදිලි කරලා තියෙනවා සමහර අය ඒ බුද්ධ දේශනාව නෙමෙයි මෙහෙම සඳහන් කරලා තියෙනවා මේ මේ අත මගේ නෙමෙයි අත මගේ නෙමෙයි එතකොට මේ පුටුව මේක මගේ නෙමෙයි ඒක වෙනස් වෙන ස්වභාවයක් තියෙන අත මගේ නෙමෙයි ඇහැ මගේ නෙමෙයි, කය මගේ නොවේයි. ඊළඟට බාහිර තියෙන මේ පුටුව, මේ මේසේ, මෙතන පුටුවක් නැහැ, මෙතන මේසයක් නැහැ. එහෙමත් මේ කාරණාව සමහර වෙලාවට විස්තර කෙරෙන තැන් තියෙනවා. හැබැයි දැන් ඔහොම කියහම අරතරන් කුඩු වෙනවා. ඒ තරම් විනාශ වෙනවා. නමුත් මේ අත මගේ නෙමෙයි කියලා කියන එකත් වැරදි. එහෙම කියලා කියහම වේගෙන් වේගෙන් පැටලෙන්න පටන් ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ මේ අත මගේ නෙමෙයි, මේ දේවල් මගේ නෙමෙයි, මේ සියල්ල අතහැරලා ඉන්නේ. එහෙම කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ. එහෙනම් ඇයි දැන් මේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි විනාශ වෙනවා කැඩෙනවා කුඩු වෙනවා බිඳිලා යනවා කියන කාරණාව ඇතුළෙත් පවතින යමක් ඇත්තෙම නැද්ද එතකොට? පවතින යමක් පවතින යමක් ඒකාන්තයෙන්ම තියෙනවා. එහෙමනම් ඒක කොහෙද තියෙන්නේ? ඒක කොහොමද තියෙන්නේ? ඒක කොයි විදිහටද තියෙන්නේ? මේ කාරණාව අපේ ඇයට සමහරලාට මතක නැති වුණාට අපි අපි මේක සාකච්ඡා කරලා තියෙනවා. රූප කලාප කෝටි ගාණක්. එහෙම නැත්නම් අපි සඳහන් කළා රූප කලාප 51ක් තියෙනවා කියලා. මේ උදාහරණයේ පහසුවටයි 51ක් ගත්තේ. යම් 51ක් තියෙනවා. ඒ 51න් එකක් එකක් හැදෙනවා. එකක් නැසෙනවා. 51ක් තියෙනවනේ. මුල් එක හැදෙනවා, අගේ එක නැති වෙනවා. එතකොට දැන් 51න් දෙකක් අයින් වුණා. තව කීයක් තියෙනවද? 49ක් තියෙනවා. ඒ 49 පවතිනවා. එකක් හැදෙනවා, 49ක් පවතිනවා, එකක් විනාශ වෙනවා. හැම වෙලාවෙම එහෙමයි. එකක් හැදෙනවා, 49ක් පවතිනවා එකක් විනාශ වෙනවා කෝටි ගාණක් තියෙනවා එකක් හැදෙනවා ප්‍රමාණයක් පවතිනවා විනාශ වෙනවා එතකොට දැන් මෙතන මේසයක් නැහැ ඒ වුණාට දැන් මම මගේ අත නැහැ මේ අත මගේ නෙමෙයි ඉතින් මගේ නෙමෙයි කිව්වට මේ අත තියෙනවනේ ඉතින් කොහොමද මේ අත තියෙන්නේ එහෙනම් ඒ අතේ ස්වභාවයත් අරකම තමයි වේගෙන් බිඳි බිඳි යනකොට එකක් හැදෙනවා 49ක් පවතිනවා එකක් විනාශ වෙනවා. එතකොට මේ තියෙන්නේ මොකද්ද? අර පවතින අර පවතින 49. එතකොට මේ තියෙන්නේ මේ මේසෙ උඩ මේ බඩු බාහිර ආදී දරාගෙන ඉන්නේ මේ ආසනයේ උඩ වාඩි වෙලා ඉන්නේ මේක වේගෙන් කුඩු වෙනවා නම් ආසනේ කඩාගෙන වැටෙන්න ඕනේ නේ මේ බඩු බාහිර ආදී ඔක්කොම බිම වැටෙන්න ඕනේ නේ එතකොට මොකක් මතද මේ තියෙන්නේ මේ තියෙන්නේ අර පවතින 49 උඩ එතකොට මේ 49 වෙනස් වෙන්නෙම නැද්ද? වෙනස් වෙනවා. අපි ඔක සාකච්ඡා කළා මේ අපි මේ අත් පොළසමක් ගහනකොට අත් දෙක ටික ටික ටික ටික ටික ටික ලං වෙනවා. හැබැයි ලං වෙන්නේ මුලින්ම ලං කරන්න පටන් ගත්ත අත් දෙක නෙමෙයි. අලුත් අතක් අලුත් අතක් අලුත් අතක්. එතකොට අර ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ආන් ඒ පවතින ස්ථිතිය තමයි අර 49. එහෙම ඇවිල්ලා අත් දෙක එකතු වෙනකොට හැප්පෙනවා. ඉතින් අර වාගේ කුඩු වෙලා විනාශ වී තියෙනවා නම් හැප්පෙන්න දෙයක් නැහැනේ. මේ හැප්පෙන්නේ මොකද්ද? අර පවතින පවතින එක තමයි මේ හැප්පෙන්නේ. හැබැයි ඒ හැප්පෙන එක ආපහු හැප්පිලා අත එහාට ගන්නකොට ලක්ෂ වාරයකින් කෝටි වාරයකින් හැප්පිච්ච කෙනා එතනින් අයින් වෙලා ගිහිල්ලා ඉවරයි. අලුත් කෙනෙක් ඉන්නේ හැප්පිච්ච කෙනා නම් අය හොයන්න හම්බෙන්නෙම නෑ අය අලුත් කෙනෙක්. එකට ගැටිච්ච අත් දෙක නෙමෙයි දෙපැත්තට කරන්නේ. ආයෙ ලං වෙනවා නම් කලින් ගැටිච්ච එක ආයෙලං වෙලා ගැටෙන්නෙම ගැටෙන්නෙම නෑ. වෙනස් වෙච්ච දෙයක්මයි තියෙන්නේ. අලුත් දෙයක්මයි තියෙන්නේ. ආන් ඒ තරම් වේගෙන් උපාදයයි ස්ථිතියයි බංගයයි කියන කාරණාව මේ ලෝකේ ඇති වෙලා පවතිලා නැති වෙලා යනවා. ආන් ඒකයි මේ කණුව ගිය සතියේ දැක්කා වගේම මෙතන තියෙන්නේ. ඒකයි මේ ගොඩ නැගිල්ල හදලා ශාසනයට පූජා කරපු දා ඉඳලා අදත් ඒ වගේම ඒ වගේම තියෙන්නේ. නමුත් එදා අපි පූජා කරපු ගොඩනැගිල්ල නැහැ. ඒක වෙනස් වෙලා. නමුත් අපිට විපස්සනාවක් නැති හින්දා ඒක පේන්නේ ඒක පේන්නේ නැහැ. ඉතින් ඒ කාරණාව එහෙමනම් මේ ලෝකේ මොන තරම් වේගෙන් සිදුවෙන දෙයක්ද? මේ ලෝකේ වෙන කිසිම වස්තුවක් ඒ තරම් වේගවත් නැහැ. විදුලියවත් ඒ තරම් වේගවත් නැහැ. විදුලියත් ඒ තරම් වේගවත් නැහැ කියලා කිව්වොත් එහෙනම් අපිට හිතා ගන්න පුළුවන් මොන තරම් වේගෙන් මේක විනාශ වෙනව ඇද්ද? ඒකට පොඩි උදාහරණයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. අපි ඒක සාකච්ඡා කරාම හොඳටම වැටහෙවි මේක කොයිතරම් කොයිතරම් වෙනස් වෙන ස්වභාවයේ වේගවත් බවක් තියෙනවද කියලා අපි ඒ කාරණාවත් ටිකක් සාකච්ඡා කරන්න උත්සාහ කරමු. ඊළඟට ඊළඟට පින්නතනි සඳහන් කරනවා මේ අපි සඳහන් කළේ මගේ අත නොවේයි මගේ ඇහැ නොවේයි, මගේ කකුල නෙවෙයි. එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. මොකද එහෙම වුණොත් කෙනෙක් කෙනෙක් ඍජුවම අහන්න පුළුවන් එහෙනම් මේ මේ මේසයක් නැත්තම් මේ මේක උඩ තියලා තියෙනවා කොහොමද රැඳිලා තියෙන්නේ කියලා. ඒ රැඳිලා තියෙන කාරණාව තමයි අපි අර සඳහන් කළේ හැම වෙලාවෙම උත්පාදයක් තියෙනවා ස්ථිතියක් පැවතීමක් තියෙනවා භංගයක් තියෙනවා විනාශ වීමක් තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ ඒ විදිහටම නැහැ කියලා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ එහෙම දෙයක් දේශනා කළේ නැත්නම් කොහොම දෙයක්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ තේරුම් ඇතුවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මනාව වූ තේරුමක් ඇතිව. ආන් එහෙම නිසා මුලින් එක මේ කාරණාව චින්තාමේ වශයෙන් නම් අපිට එහෙම හිතන්න පුළුවන්. මගේ මේ මේ මගේ නෙමෙයි කියලා චින්තාමේ වශයෙන් හිතන්න පුළුවන්. චින්තාමේ වශයෙන් එහෙම හිතුවට විපස්සනාවේ කියන්නේ ඒ කාරණාව නෙමෙයි තර්ක විතර්ක කරලා කවදාවත් නිවන් දකින්න බැරි බවයි. දැන් මේ මේ අතමගේ නෙවෙයි කියලා කියහම කෙනෙක් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිනකොට නෑ මේ අත වෙනස් වෙනවා වුණාට මගේ නෙමෙයි කියලා බාහිර කරලා නෑ කියලා අයින් කරන්න බෑ පෞතින යමක් පෞතින යමක් තියෙනවා. ඕක ගැන තර්ක කර කර කෙනෙක් හිටිය කියලා කවදාවත් මේ පුජ්‍යලයට නිවන් අවබෝධ කරන්න නිවන් අවබෝධ කරන්න බෑ තර්කයෙන්. නිවන් අවබෝධ කරන්න බෑ විවිධ මතවාද ගොඩනගලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ਸਰුවඥතා ඥාණයෙන් භාග්‍යතුන් වහන්සේ ලෝක ධාතුව අපූර්වට පිරිසිඳ දැන අවබෝධ කරලයි අපිට දේශනා කරලා තියෙන අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. නමුත් ඒ ස්වභාවය මෙන්න මෙහෙමයි. ਸਰුව සම්පූර්ණම අසුබයි කියලා භාග්‍යතුන් වහන්සේ කොතනවත් දේශනා කරලා නැහැ. අසුබ වාදයක් දේශනා කරලා නැහැ බුදුරජාණන් වහන්සේ. එහෙනම් විපස්සනා විතියෙන්නේ සංකල්ප ගොනු කිරීමක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදර්ශනාවේ තියෙන්නේ. සංකල්ප නැහැ එතන. විපස්සනාව නම් යථාභූත ඥානයයි. එහෙනම් තියෙන දේ තියෙන විදිහටම පේනවා. එhmenan යථාභූත ඥානය කියන එක තමයි භාග්‍යතුන් වහන්සේගේ පැහැදිලි කිරීම. ඇත්ත ඇති හැටියටමයි. තියෙන දේ තියෙන විදිහටමයි. යම්සේ තියනවාද එය ඒ විදිහටම දකිනවා. එහෙනම් ලෝකේ සැබෑ ස්වභාවය බුදවරු පහළ වුණත් නැතත් මොනතරම් බුද්ධ ශූන්‍ය කාලයක නමුත් විශ්ව ධාතුව මේ තරම් වේගයෙන් ඇතිවීම නැතිවීම කියන කාරණාව සිදු වෙනවා බුදු කෙනෙක් නැත්නම් බෝධිසත්වයෙක් සම්මා සම්බුද්ධත්වයේ ලබලා ਸਰුවඥතා ඥාණයෙන් ඒක දිහා බලලා ඒ කාරණාව අපිට දේශනා කරලා පැහැදිලි කරලා තියෙනවා. එයද ගැඹුරුම ධර්මයෙන් ඒ පැහැදිලි කරලා තියෙන විස්තර කරලා තියෙන මේ සාකච්ඡා කරන කාරණාව පිළිබඳවත් බොහෝ උදාහරණ සහිතව සවිස්තරාත්මකව විස්තර කරන්නේ අභිධර්මයේ තුල. එහෙමනම් පින්දුතුනි මේ හැමදේම අධිවේගයකින් හැදෙනවා නම් ඒ වේගයෙන්ම පැවතිලා ඒ වේගයෙන්ම විනාශ වෙලා යනවා. අධිවේගයකින් හැදෙනවා ඒ වේගයෙන්ම පවතිනවා ඒ වේගයෙන්ම විනාශ වෙලා යනවා. කැඩි කැඩි නම් හැදෙන්නේ හැදි හැදි නම් කැඩෙන්නේ හැදිලා තියෙන එකකුත් නැහැ කැඩිලා තියෙන එකකුත් නැහැ පවතින දෙයක්කුත් නැහැ කියලා මේ නিত্য අනිත්‍යතාවය මනාව තේරුම් ගන්න තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක තේරුණාට පස්සේ මේ ලෝකයේ තියෙන ඇල්ම අපෙන් ඉබේම ගැලවෙන්න පටන් ගන්නවා. මේ කාරණාව හරියට අවබෝධ වුණාට පස්සේ ලෝකයේ තියෙන ඇල්ම අපෙන් ඉබේම ගැලවෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක කවදාවත් බලෙන් නැති කරන්න බෑ. ඒ ඇල්ම බලෙන් නැති කරන්න බෑ. ක්‍රමානුකූලව මගෙන් ඇල්ම අයින් වෙන්න ඕනේ. ඒ ඇල්ම මෙහෙම හිටියට අයින් වෙන්නේ නැහැ. බලවත් විදර්ශනාවකින් තමයි ඒ ඇල්ම අයින් කරන්න වෙන්නේ. එහෙමනම් ඔබටයි මටයි මේ සංසාරේ බුදూరు කොච්චර මුණ ගැහෙන්න ඇද්ද? මොනතරම් ඉපදෙන්න ඇද්ද? අනමතගේ සංයුත්තේ සඳහන් කළේ මහ මුහුදේ ජල කඳට වැඩිය අපි අම්මගෙන් කිරි බීලා තියෙනවා කියලා. ඒ එක අම්මා කෙනෙකුගෙන්. මේ ජීවිතේ අම්මා කවුද? ඒ අම්මගෙන් මං කිරි බීලා තියෙනවා අර මහ මුහුදේ තියෙන ජලයට වැඩි. ඊළඟට ඒක හරි විස්තරාත්මකව පැහැදිලි කරනවා. හැබැයි ඒ කිරි බීලා තියෙන්නේ තිරිසන් ආත්මිකදී නෙමෙයි කියලා. මිනිස්සෙක් වෙලා ඉපදිලා බීපු කිරිම තමයි මහසાગරයේ ජලයට වඩා වැඩි. එතකොට මගේ අම්මත් තිරිසන් ආත්මිකට ගිහිල්ලා මම ඇගේ දරුවා වෙලක් කිරි බොණ්ඩ ඇති ඕන තරම්. හැබැයි පින්නතුනේ සංසාරේ හැටි කියලා කියන්නේ අපි කිරි බොන සත්තු හැටියට ඉපදුනාට වඩා කිරි නොබීපු ආත්මත් බොහොමයි. කුරුල්ලෙක් වෙලා ඉපදිලා අපි කිරි බීවේ නැහැ. මාළුවෙක් වෙලා ඉපදිලා, පණුවෙක් වෙලා ඉපදිලා, පළඟැටියෙක් වෙලා ඉපදිලා, මැස්සෙක්, මදුරුවෙක්, කොඳුරුවෙක් වෙලා ඉපදිලා අපි කවදාවත් කිරි බීලත් නැහැ. එහෙමනම් එකම අම්මා කෙනෙකුගෙන් මනුස්ස ජීවිතයකම උරා බීපු කිරි ප්‍රමාණය අර මහා සාගරයේ ජලස්කන්ධයට වැඩි කියලා ਸਰවඥතා ඥාණයෙන් දැකලා මා ගැන දේශනා කරනවා නම් මොනතරම් සංසාරී ඉපදෙන්න ඇරිද ඇතිද තාම බැරි වුණා විදර්ශනාවකින් මේ ලෝකේ දැකලා ඒකේ පිළිබඳව තියෙන ඇලීම ගලවලා දාගන්න. එහෙනම් මේ සසර මොනතරම් කටුකද මේ සසර මොනතරම් භයානකද ඔය එන ගමනේ අර අති භයංකර වූ අවීචියේ නිරයේ මොනතරම් ආත්ම ගණනාවක් පැහැෙන්නේ නැද්ද තිරිසන් ආත්මවල ඉපදිලා මොන තරම් බෙල්ල කපන්න ඇද්ද? ඒකයි සඳහන් කළේ අනමතග්ග සංයුත්තේම එක සතෙක් වෙලා මගේ බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු රුධිර ධාරාවත් අර මහසાગරයේ ජල කඳට වඩා වැඩි කියලා. ඒ තරම් ආවා මේ විදර්ශනාව කියන එක නම් දිනු කරගන්න බැරි වුණා. ඒක දිනු වුණා නම් මෙච්චර එන්නේ නැතුව අපි ඒ ඒ බුද්ධාන්තරවලම මෙලහට ගැලවිලා මෙලහට ගැලවිලා ගිහිල්ලා එහෙනම් තාමත් ඉන්නේ මේ නিত্য සංඥාව තුලමයි. තාමත් මේක විදර්ශනා ඇහැකින් දකින්ද තාම සූදානමක් නැහැ කියලා කියන්නේ තවමත් සංසාරේ කොච්චර ඈත් වෙයිද කියන කාරණාවත් හිතාගන්න බෑ කියන එකයි. ආන් ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ඕන තරම් බණ අපි සංසාරේ අහලා තියෙනවා. ජීවිතය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන කාරණාව මේ සංසාරේ ඕන තරම් අපි අහලා තියෙනවා. හැබැයි එහෙම ඇහුවා කියලා අපි කවුරුවත් තාම rahat වෙලා නැහැ. rahat උනේත් නැහැ. පෙරත් මේ කාරණාව ඕන තරම් ඇහුවා. බුදුරජාණන් වහන්සේලත් මුණ ගැහුණා. බුදුවරුන්ගෙනුත් බණ ඇහුවා. උන්වහන්සේලා අනිත්‍ය සංඥාව පැහැදිලි කරපු තැනත් අපි හිටියා. අහගෙන හිටියා විතරයි. rahat උනේ නම් rahat උනේ නම් නැහැ. එහෙමනම් මෙන්න මේ తত্ত্বය මේ ලෝකයේ තියෙන මේ ඇල්ම කවදාවත්ම ඉබේ නැති වෙන්නේ ඉබේ නැති වෙන්නේ නැහැ. ආන් ඒ නිසා සඳහන් කරනවා ඒක බලෙන් නැති කරන්නත් බෑ. ඉබේ නැති වෙන්නෙත් නැහැ. මේ ඇල්ම අතාරිනවා කියලා බලෙන් අතහරින්නත් බෑ. ඒක අතහැරෙන්නේ විදර්ශනා නුවණකින් මේක හරියට දකින්න කෙනෙකුටම තමයි හරියටම ක්‍රමානුකූලව මේක අතහැරෙන්න පටන් ගන්න. ආන් ඒ නිසා සුතමය ඥානයක් විතරයි බණ අහපුවාම ලැබෙන්නේ. බණ ඇහිීමෙන් ලැබෙන්නේ සුතමය ඥානයක්. ඊළඟට සඳහන් කරනවා එය සංකල්පමය වශයෙන් පැටලුම් සහිතනම් Taman හිතලා ලියාගත්තොත් ඒක චින්තාමයයි. බණ අහලා සුතමය ඥානයක් ලැබුවා. සංකල්පමය වශයෙන් මම මේ අහපු ධර්ම කාරණාව ගැන හරියට හිතුවා. හිතුවා කල්පනා කළා. කල්පනා කරලා මම මේක තවත් උදාහරණ මගේ මනසින් අරගෙන ඒ ඒ කරුණු එක ගලපලා එහෙනම් මේ කීවේ මේකනේ මේකනේ මේ පේන්න තියෙන්නේ මේකනේ මේකනේ කියලා කල්පනා කරලා ගලපලා යොදලා බලලා තවත් වැඩියෙන් තේරුම් අරගත්තා. ඒකට කියන්නේ චින්තාමය ඥානයක්. ඒක ඔස්සේ හිතාගෙන හිතාගෙන ගිහිල්ලා ලබාගත් ඥානයක්. දැන් සුතමය ඥානයකින්වත් චින්තාමය ඥානයකින්වත් කවදාවත් සංසාරයෙන් එතර යන්න එතර යන්න බෑ. එහෙමනම් ඒ සඳහා මනා වූ භාවනාමය ඥානයක්ම දියුණු වෙන්න ඕනේ. එහෙනම් කොච්චර හිතුවත් ඒක භාවනාවක් වෙන්නේ භාවනාවක් වෙන්නේ නැහැ. ආන් ඒ නිසා භාවනාවේදී කවදාවත්ම චින්තාමය වෙන්න එපා කියලා සඳහන් කරනවා. භාවනා කරනවා කියලා කියන්නේ හිතනවටවත් කල්පනා කරනවටවත් නෙමෙයි භාවනා කරනවා කියලා කියන්නේ. අන්න ඒ නිසා කවදාවත් එයින් නිවන් දකින්න බැරි බවත් භාග්‍යතුන් වහන්සේ සොයාගෙන ඇති අති විශිෂ්ටතම ක්‍රමය නිවන් දකින්න නම් බුදුරජාණන් වහන්සේ හොයලා දුන්න ශ්‍රේෂ්ඨතම ක්‍රමය තමයි මෙන්න මේ විදර්ශනාව කියලා නැත්නම් විපස්සනාව කියලා සඳහන් කරන්නේ. ආන් ඒ විපස්සනාව ලැබෙන්නේ භාවනාමය වශයෙන්. විපස්සනාව ලැබෙන්නේ භාවනාමය වශයෙන් එය තමන් හිතින් හිතලා නම් කවදාවත් ලබන්න බැහැ කියලා සඳහන් කරනවා. එහෙනම් කෙතරම් හිතුවත් ඒ කාරණාව චින්තාමයයි. එhmenan භාවනාමය කියලා කියන්නේ තමන් උපේක්ෂාවෙන් බලන් ඉන්නවා විතරයි. අරමුණ දිහා උපේක්ෂාවෙන් යුක්තව බලාගෙන ඉන්නවා විතරයි. එහෙම බලාගෙන ඉන්නකොට තමන්ට ධර්මතාවයන් පිළිබඳව වැටහීමක් ඇති වෙන්න ඇති වෙන්න පටන් ගන්නවා. ඒකට තමයි භාවනාව කියලා කියන්නේ. ඒ සඳහන් කරන්නේ මෙතන මේ සඳහන් කරන විදර්ශනාව පිළිබඳවයි. ඊළඟට අන්න එයින් මේ නොඇලීම ආදී தත්වයන් ඇති වෙනවා. මේ ලෝකේ ඇලීම ආදී தත්වයන් නැතුව යනවා. එහෙම නැත්නම් නොඇලීම ඇති වෙන්න පටන් ගන්නවා. මුලින්ම නিত্য සංඥාව නැති වෙලා අනිත්‍ය සංඥාව වැටහෙන්න පටන් ගන්නෙ මේ විපස්සනාව තුලින්. ඊළඟට එක එක ක්‍රමවලින් එක එක භාවනා ක්‍රමවලින් මේ විපස්සනාව ලැබෙන හැටි සමහරලාට ක්‍රමක්‍රමයෙන් වෙනස් වගේ වෙනස් වගේ හැඟෙනවා. ඒ කාරණාවත් පැහැදිලි කරනවා. සැප සංඥාව නැති වෙලා දුක්ඛ සංඥාව ඇති වෙනවා. එතකොට මේ ලෝකේ දුකක් තියෙන බව වැටහෙන්න පටන් ගන්නවා. පින්නතුනි සාමාන්‍ය ජීවිතේ අපි කියන්නේ අකමැති දේවල් දුකයි කියලා. නමුත් මෙතන කැමැති දේවල් සැපයි කියලායි අපි හිතුවේ. අකමැති දේවල් දුකයි, කැමැති දේවල් සැපයි. ඒත් මෙතනදි කියන්නේ අකමැති කැමැති මධ්‍යස්ත හැමදේම දුකයි කියලා. අකමැති දේ දුකයි, කැමති දේ දුකයි, මධ්‍යස්ත දේ දුකයි. එහෙම කියන්නේ විදර්ශනාවකින් විදර්ශනාවකින් බලලා. ඒකට ඒ දැකීම මේ ආර්ය වූ දැකීම. ආන් ඒ දැකීමට කියනවා ආර්යයන් වහන්සේලාගේ දැකීම, ආර්ය වූ දැකීම කියලා ඒකට කියනවා. එතකොට මේ Taman තුලවත් මම කියලා සත්වයක් නැහැ. මගේ ඥාතියා, මගේ සහෝදරයා, මගේ දරුවා, මගේ අම්මා කියලා පුද්ගලයෙක් නෑ කියන සංඥාව හරියටම ඇති වෙන්න පටන් ගන්නෙ විදර්ශනාවක් හරියටම තියෙන තියෙන කෙනාටයි අන්න එවන් වූ සංඥාව නිසා ආත්ම සංඥාවෙන් හිත මිදෙන්න පටන් ගන්නවා ආත්ම කියන සංඥාවෙන් හිත මිදිලා අනාත්ම කියන තැනට යන්න පටන් ගන්නවා ආත්ම සංඥාවෙන් හිත මුදවනවා එහෙනම් පින්නතිනේ මෙසේ මේ නිට්‍යත් නැත්තම් සැපත් නැත්තම් මමයේ මාගේය කියලා දෙයකුත් ඇත්ත ඇත්තේම නැත්තම් මට කවදාවත් බයකුත් බයකුත් නැහැ. නිත්‍යත් නැහැ, සැපත් නැහැ. මගේ ඥාතීන්, මගේ හිතවතුන් කවුරුවත්ම නැහැ. සමහර ලාවට හිතෙන් ඒ අය ඉන්න තුරු සහෝදරයන් ඉන්න තුරු මට බයකුත් නැහැ කියලා. නමුත් එහෙම දෙයක් ලෝකේ නෑ එතකොට වැටෙන්න පටන් ගන්නවා නෑනේ සහෝදරයෙක් කියලා ඥාති කියලා කෙනෙක් කෙනෙක් නෑ මනාව විදර්ශනාවෙන් දැකලා මේ අය මාව බලා ගන්නවා කියලා හිතුවට නিত্য සංඥාවක්මයි එතන තියෙන්නේ ආත්ම සංඥාවක්මයි එතන තියෙන්නේ මේ අය නිසා මම බය නෑ කාටවත් මට ආරක්ෂාවක් තියෙනවා කියලා හිතන හැමතැනම තියෙන්නේ ආත්ම සංඥාවක් නিত্য සංඥාවක් නමුත් එහෙම දෙයක් එහෙම දෙයක් ලෝකේ එහෙම කෙනෙක් නෑ හැමෝම හැදි හැදි කැඩෙන ක්‍රියාදාමයන් නම් තමන්ගේ කියලා ඇඟක් වත් තමන්ට නැත්තම් මෙහෙම හැඟීමක් එන්නෙම එන්නෙම නැති බව පැහැදිලි කරනවා. Tamange කියලා ජීවයක් නැත්නම් මේ හැමදේම ක්‍රියාදාමයන් ක්‍රියාදාමයන් පමණක්ම බවට පත් වෙනවා. මේ මේෂපුටුව ආදී ක්‍රියාදාමයක් මේ වගේ රූප කලාප කෝටි ගණනාවක එකතුවක් තමයි මේෂය පුටුව බිම කණුවගේ වාහනේ ශරීරයේ මේ ආදි වශයෙන් කියන සියල්ලම මේ රූප කලාප කෝටි ගානක එකතුවක් පමණයි. අන්න ඒ නිසා ඇති වෙනවා, පවතිනවා, බිඳෙනවා. නමුත් මේ අවස්ථා 52ක් විතරයි මෙතන තියෙන්නේ. උප්පාද ස්ථಿತಿ භංග. හැම වෙලාවෙම එකක් හට ගන්නවා, 49ක් පවතිනවා, එකක් බිඳෙනවා. කෝටියක් ඇති වෙනවා, කෝටියක් පවතිනවා, කෝටියක් බිඳෙනවා. එහෙනම් හැම වෙලාවෙම උප්පාදයයි, ස්ථිතියයි, භංගයයි කියලා සඳහන් කළේ මෙන්න මේ කාරණාව. ආන් ඒ අවස්ථාව එනම් 49ක් අවස්ථා මේ ලෝකේ නිරන්තරයෙන්ම පවතිනවා. 51ක් කියලා කිව්වොත් 49ක් පවතිනවා. කෝටියක් කියලා කිව්වොත් එකක් ඇති වෙනවා එකක් පවතිනවා. ඒකත් ඒ විදිහටම ඕන තරම් මේ සංඥාව අරගන්න පුළුවන්. මේ පවතිනවා තවත් එක අවස්ථාවක සඳහන් කරනවා මේ 51ක් තියෙනකොට එකක් හැදෙනවා 49ක් පවතිනවා එකක් බිඳෙනවා. ආන් මේ වගේ මේ අනිත්‍යතාවය මනාව පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා සම්පූර්ණයෙන් නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලත් නෑ. ඒකයි අපි සඳහන් කළේ පවතින යමක් පවතින යමක් තියෙනවාමයි. මේ පවතින කොටස උඩ තමයි මේ තැම්පත් කරලා තියෙන සියලු දේවල් මේ පවතින්නේ. ඒකයි සඳහන් කළේ පුටුව උඩ වාඩි වෙලා ඉන්නෙත් ඒකයි, මේස උඩ යමක් තියලා තියෙන්නෙත් ඒකයි, මේ පවතින්නේ පවතින කොටස උඩ තමයි මේ තියෙන්නේ. එහෙනම් සම්පූර්ණයෙන්ම නෑ කියලා එකක් නෑ කියලා එකක් නෑ. ආන් ඒ නැතුව ਸਰව ශූන්‍යතාවයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ਸਰව ශූන්‍ය කියලා ලෝකේ කොතනවත් බුදුරජාණන් වහන්සේ ශූන්‍යතාවයක් පැහැදිලි කරන්නෙම නෑ ශූන්‍යතාවයක සැපක් ඇත්තෙම ඇත්තෙම නෑ එහෙනම් නිර්වාණයවත් ශූන්‍යතාවයකින් පැහැදිලි කරන්නේ නෑ මොකද පරම සැපය කියලා කිව්වොත් ශූන්‍යතාවයක සැපක් නෑනේ එහෙනම් ਸਰව ශූන්‍යතාවයක් බුද්ධ දේශනාවේ කොහෙවත් නෑ නිතර පවතින කොටසක් හැම වෙලාවෙම තියෙනවා අන්න ඒ කොටස තමයි පවතින කොටස. එහෙනම් පින්නතිනේ නිශ්චල ජලය සහිත වැවක් අපි තවත් උදාහරණයක් සඳහන් කළොත් නිශ්චල වූ ජලය සහිත වැවක් තියෙනවා. ඒ ජලය අල්ලන්න හිතෙනවා. ඒක අල්ලනකොට සීතල වතුර එහෙම නැත්නම් හොඳද වතුර සීතලද හොඳද පිරිසිදුද කියලා බලන්න හිතෙනවා. නමුත් මුළු ජල කඳම සැඩ පහරක් වෙලා ගලාගෙන යනවනම් අපිට ඒ වතුරට බහැලා සීතලද හොඳද පිරිසුද කියලා බලන්න හිතෙන්නේ බලන්න හිතෙන්නේ නෑ නිශ්චලව තියෙන නිසා තමයි බලන්න හිතුණා නාන්න හිතුණා පිරිසුදුද කියලා හිතුණා බීලා බලන්න හිතුණා නිශ්චලව තියෙන නිසා නමුත් ගම් වතුරක් වාගේ ගලාගෙන යනකොට නම් ළඟටවත් යන්න හිතුනේ හිතුනේ නෑ එහෙමනම් මේ ඇස් දෙකට මෙහෙම ඉන්නකොට පෙනුනේ නැති වුණාට ලෝකයක් ප්‍රවාහයක් වගේ ඒ විදිහටම උපාද ස්ථಿತಿ භංග කියන මේ කාරණාවන්ගෙන් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඒකේ ඇලෙන්න ගැලෙන්න හැඟීමක් එන්නෙම එන්නෙම නැහැ කොහොමවත් ඇලෙන්න දෙයක් නැහැ මොකද අනික් වස්තුන් වෙනසෙනවා වගේ මාත් වෙනසෙනවා ඉතින් ඇලෙන්න දෙයක් ඇලෙන්න දෙයක් නැහැ ආන් ඒකට තමයි කියන්නේ දුක්ඛ සංඥාවයි කියලා අපි දැන් මේ වතුර බොන්නෙත් නැහැ බොන්න හිතන්නෙත් නැහැ එහෙම ගහගෙන යනවා නම්. නම් ඒ නිසා ඒකට තමයි මේ දුක්ඛ සංඥාව කියලා කියන්නේ. අනිත්‍ය සංඥාව නැති වුනහම කියන්නේ නিত্য සංඥාව නැති වුනහම කියන්නේ අනිත්‍ය සංඥාව කියලා. සැපයි කියන සංඥාව නැති වුනහම කියලා කියන්නේ දුක්ඛ සංඥාවයි කියලා. පුද්ගලයක් නැති වුනහම ඒකට කියන්නේ ඒ සංඥාවට කියන්නේ අනාත්ම සංඥාවයි කියලා. අන්න එහෙම බැලුවහම මෙන්න මේ විවිධාකාර වූ අපි කැමති කැමති දේවල් අපිට කවදාවත් කැමති දේවල් හැටියට වැටහෙන්නේ නැතුව යනවා. එමනම් ඒ කාරණාව ඊට වඩා බොහොම දිගට ඊට වඩා බොහොම ගැඹුරට අභිධර්මයකින් මේ කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. සතුටක් ඇති වුණා අකමැති දේ දුටුවාම කලකිරීමක් ඇති වුණා. නමුත් සඳහන් කරනවා ඒ පෘතජන කලකිරීමක් විතරයි. අකමැති දේ දැක්කහම ඇති වුණ කලකිරීම පෘතජන කලකිරීමක්. නමුත් යථා ස්වභාවයේ විදර්ශනාවෙන් දැක්වහම ඇති ඇති වෙන කලකිරීම ඒ කලකිරීම සංසාරයෙන් එතරට යන්නම පුද්ගලයාට හේතු වෙන කලකිරීමක්. ඊළඟට පින්නතුනේ මේ විදර්ශනා ඥානයක් තියෙන පුද්ගලයෙක් යමක් දෙස පියවි ඇහෙන් තොරව විදර්ශනා ඥාණයෙන් බලන විට මනසට පෙනෙන දැකීමක් තමයි මේ තමා තුළ තියෙන සංවේදනා අනු ඒ රූප කලාප හැදෙන කැඩෙන ස්වභාවයේ පුද්ගලයා දකින්න පටන් ගන්නවා. තමන්ගේ බාහිර දේවල් කැඩීම් බිඳීම් මේ පුජ්‍යලයට දකින්න ලැබෙනවා. අභිඥාවක් අවශ්‍යමයි මේ කාරණාව දකින්න කියලා සඳහන් කරනවා. අභිඥාවක්. අභිඥාව තියෙන්නේ හතරවෙනි ධානයට ගියපු කෙනාටයි. එහෙනම් මේ කාරණා දකින්නේ ඒ තරම් තැනකට ආපු කෙනෙක්. හරියටම මේක අවබෝධ කරන්නේ. ඒකට අභිඥා ලැබෙන්නේ හතරවෙනි ධානයේදී. එහෙම කෙනාට 이르දි පාණ්ඩත් පුළුවන් කියලා කියනවා. යම් කෙනෙක් කියනවා නම් මං චතුර්ථ ධානයටත් ආවා කියලා එයාට 이르දි පාලා වුණනම් පෙන්වන්න පුළුවන්. 이르දි තියෙනවා චතුර්ථ ධානයට ආපු කෙනාට. අභිඥාවල් තියෙනවා. නමුත් සඳහන් කරනවා විදර්ශනාව පමණක් තියෙන කෙනාට බාහිර රූප පේන්නේ නැහැ කියලා. එහෙනම් මේ බාහිර රූප පේන්න විදර්ශනාව විතරක් හරියට දියුණු වෙලා තිබිලත් මදි. අභිඥාවත් අභිඥාව තියෙනවා. අභිඥාවත් විදර්ශනාවත් දෙකම තියෙන්න වෙනවා. බාහිර දේවල් වෙන් වෙන ඥානයකින් වෙන වැටහෙන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් සඳහන් කරනවා මනසින් තමා බැරි පමණක් නෙවෙයි. එහෙම නැත්නම් මනසින් මේ බැරි කාරණාවක් ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන්නේ නැති කාරණාවක් මනසින් දකින්න පුළුවන්. ඇහෙන් දකින්නට වඩා හුඟක් දේවල් හිතෙන් දකින්නවා. ඇහෙන් හැමදේම දකින්න බෑ. නමුත් හිතට බොහෝ දේවල් බොහෝ දේවල් හිතෙන් පේනවා. විදර්ශනාව ඇහෙන් කවදාවත් ලැබෙන්නෙම ලැබෙන්නෙම නෑ. විදර්ශනාවක් ඇහෙන් දිනු කරන්නම දිනු කරන්නම පුළුවන්කමක් නෑ. ඊතරම්ම වේගෙන් මෙම ඇහෙන් දකින්න බෑ කියලා සඳහන් කරනවා. මොකද්ද මේ ඊතරම්ම වේගෙන් දකින්න බැරි? මේ උපාදයයි ස්ථිතියයි භංගයයි කියන එක ඇහෙන් දකින්න දකින්න බෑ. එහෙනම් මෙතන ඒ කාරණාව හොඳට අපිට පේන්න ඕන. එහෙනම් ඇහැට එච්චර පේන්නේ නැහැ. එහෙම වුණා නම් සඳහන් කරනවා අපි මේ දකින හැම දෙයකම අනිත්‍ය සංඥාව අපිට හොඳට හොඳට වැටහෙන්න පටන් ගන්නවා කියලා. නමුත් පින්නතුනි අපි මේ දකින සමහර වෙලාවට මේ රූප වාහිනිය දිහා බලාගෙන හිටියත් දුරකථනයක ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන හිටියත් මුහුණත දිහා බලාගෙන හිටියත් මේ අනිත්‍යතාවයේ වැටහෙන්න පටන් ගත්තා නම් අපිට ඒක පේන්නේ පේන්න පටන් ගන්නවා. නමුත් ඇහැට එහෙම විදර්ශනාවක් වගේ අතිශයින්ම සියුම් දේවල් පේන්නේ පේන්නේ නැහැ. ওই රූප වාහිනී තිරයත් ওই දුරකථනයේ මුහුණතත් හැදිලා තියෙන ඒ තරම්ම ඒ තරම්ම සියුම් දේවල් වලින්. නමුත් ඒ සියුම් දේවල් හැදුවේ කවුද? හැදුවේ මිනිස්සු. එතකොට ඒ රූප වාහිනී තිරිය දුරකථනයේ මුහුණත ඒවා තියෙන විවිධාකාර වූ තිත් තිත් තිත් තිත් කලාප සමුදායක් එකතු වෙලා තමයි අපිට මේක මේ එක විදිහට ආලෝක ධාරාවක් වාගේ පේන්නේ. ආන් ඒ තිත් එකතු වීම තුල තමයි මේ රූප ඇඳෙන ක්‍රමයක් හදලා තියෙන්නේ. එතකොට අපිට රූප පේන්නේ එහෙමයි. මේවා ඔක්කොම කරලා තියෙන්නේ කරලා තියෙන්නේ මිනිස්සු. නමුත් අපිට රූප වාහිනිය දිහා බලාගෙන ඉනකොට ඒ තිත් පේන්නේ නැහැ. රූප ඇඳිලා ගිහිල්ලා රූපයක් හැදිලා එකපාර පේන්නේ නැහැ. බලාපු ගමන් අපිට පේන්නේ රූපයක්. කැමරාවක් අරගෙන ඡායා රූපයක් ගත්ත ගමන් අපිට පේන්නේ රූපයක්. එහෙනම් මේවා හැදුවෙත් මිනිස්සු. මේ තිත් මේවා එකතු වෙන හැටි හැදුවෙත් මිනිස්සු. රූප රටා හැදෙන හැටි හැදුවෙත් මිනිස්සු. නමුත් පස්සේ මිනිස්සුන්ට මේක ඒක පේන්නේත් නැහැ. එහෙනම් ඇහැට ඒ ඒ ස්වභාවය ඇහැට දකින්න බැරි ස්වභාවයක්. නමුත් ඒ ස්වභාවය මනසට දකින්න මනසට දකින්න පුළුවන්. පින්දුතිනේ මෙන්න මේ පංච ඉන්ද්‍රියන්ගේ පංච ඉන්ද්‍රියන්ගෙන් කවදාවත් මේ භාවනාව වඩන්නත් වඩන්නත් බෑ. ඇහෙන් දකින්න බැරි නම් කනෙන් ඒක හිතන්න බැරි නම් මේ පංච ඉන්ද්‍රියන්ගෙන්ම මේ භාවනාව කවදාවත් වඩන්නත් වඩන්නත් බෑ. එහෙනම් මේ භාවනාවේ මුල්ම අවධිය විතරයි මේ ශබ්ද ඇහෙනවා යම් කෙනෙක් භාවනා කරන්න වාඩි වෙනවා. වාඩි වුණාම භාවනාවේ මුල්ම අවධියේ එයාට ශබ්ද ඇහෙනවා. මම භාවනා කරන්න තමයි වාඩි වෙලා ඉන්නේ. නමුත් සත්තු කෑ ගහනවා ඇහෙනවා, බල්ලු කෑ ගහනවා ඇහෙනවා, ගෙදර අය කතා කරනවා ඇහෙනවා, වාහනේ යනවා ඇහෙනවා. ඒවත් මට ඇහෙනවා. හැබැයි මම භාවනා කරනවා. ඒ කියන්නේ තාම භාවනාවක් නම් තාම භාවනාවක් නැහැ. හැබැයි ඉතින් මේව ඇහෙන්න පටන් ගන්නෙ මුල් අවදියේ විතරයි. ඊට පස්සේ ක්‍රමානුකූලව ඒක ටික ටික දියුණු වෙන්න පටන් ගත්තාම බාහිර දේවල් මොකවත් මට දැනෙන්නේ බාහිර දේවල් කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඒ නිසා ඉන් එහාට මනසට විතරක් සිත එකඟ වුණාට පස්සේ මේ මනසට එකඟ වුණාට පස්සේ මේ විදර්ශනාව හා ධාන මට්ටම් වලට යනවා කියලා සඳහන් කරනවා. එතකොට බාහිර දේවල් මොකවත් මොකවත්ම මම දන්නේ නැහැ. එහෙනම් ඒක පංච ඉන්ද්‍රියයන්ගෙන් කවදාවත් කරන්න කරන්න බෑ. ආන් ඒ නිසා මේ මොහොතේ ඇහැකන ආදී ඉන්ද්‍රියන් අක්‍රියව පවතිනවා කියලා සඳහන් කරනවා. මනසත් එක්ක මේ ගමන යන්න පටන් ගත්තට පස්සේ අනික් සියලු ඉන්ද්‍රියන් අක්‍රිය වෙලා පවතිනවා මොකද එයාලගෙන් කිසි දෙයක් කෙරෙන්නේ කෙරෙන්නෙත් නැහැ දැනෙන්නෙත් නැහැ. මනස විතරයි ක්‍රියාත්මක කියලා සඳහන් කරනවා. නමුත් පින්නතිනි ඉරියාපත ආදී භාවනාවක් වඩන වෙලාවට එහෙම භාවනාවක් වඩන කෙනෙකුට නම් ඇහැ අරගෙනත් විදර්ශනාව ලැබෙනවා කියලා සඳහන් කරනවා. ඉරියාපතයක් වඩනවා නම් ඒකයි මම කිව්වේ සමහර භාවනා ක්‍රම වලින් ඒක වෙනස් වෙන්න පුළුවන් කියලා. ඉරියාපතයක් වඩන කෙනාට ඇහැ අරගෙනත් ඒ වැඩේ කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඉරියාපතේ කියන කාරණාව අපි වෙනම තේරුම් ගන්න අවශ්‍යයි. මේ හැම භාවනාවකටම විශාල ප්‍රයෝගීතාවයක්, සහයෝගයක්, ශක්තියක් ඉරියාපතෙන් ලබලා දෙනවමයි. එහෙනම් ඉරියාපතේ පිළිබඳ මන අවබෝධයක් ඇති කරගන්න අවශ්‍යයි. ඒ නිසා මෙතන සඳහන් කරනවා ඉරියාපතේ වඩන කෙනෙකුට නම් ඇහැ අරගෙනත් විදර්ශනාවක් ලැබෙනවා. නමුත් ඒ විදර්ශනාව ලැබෙන්නේ ඇහෙන් නෙමේ හිතෙන්මයි. ඇහැ අරගෙන ඉන්නේ. නමුත් විදර්ශනාව ලැබෙන්නේ ඒත් හිතෙන්. නමුත් ඇහැ ක්‍රියාත්මකයි. විදර්ශනාව හිතෙන් ලබනවා. ඒ නිසා මේ හරියටම තේරුම් ගත යුතුමයි කියන කාරණාව සඳහන් කරනවා. එහෙම නැත්නම් පැටලෙන්න පටන් ගන්නවා. හරියටම තේරුම් ගත යුතුයි. සමහර කෙනෙක් සඳහන් කරනවා මේ සමත භාවනාව කරලත් නාම රූප වෙන් වෙනවා බලන්න පුළුවන් කියලා. නාම රූප පේනවා කියලා හැබැයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ හැටියට කවදාවත් එහෙම වෙන්නේ නැහැ. සමතයෙන් කවදාවත් නාම රූප දකින්න වෙන්නේ වෙන්නේ නැහැ. නාම රූප දකින්න නම් විදර්ශනාවක් විදර්ශනාවක් වඩන්න ඕනේ. ඒ නිසා හොඳ ඇහැකින් බාහිර ලෝකයේ පැහැදිලිව දකින්නවා මිස ඉන් එහාට යමක් හොඳටම පේන හැකට පේන්නෙම පේන්නෙම නෑ. නාම රූප පේන්නේ නාම රූප පේන්නේ නැහැ. නමුත් යමක් මනසින් හොඳින් දකිද්දී මේ ආර්ය වූ කලකිරීමක් එනවා. එය නිබ්බිදානු කියලා කියලා සඳහන් කරනවා නිබ්බිදානු කියලා එකට. ආර්ය වූ කලකිරීම නිබ්බිදානු. අන්න ඒ ආර්ය කලකිරීම දකින්න දකිමින් වාසය කෙරේ නම් යම් කෙනෙක් ඒ අවස්ථාවට කියනවා නිබ්බිදානුපස්සනාව කියලා. ආර්ය වූ කලකිරීම නිබ්බිදානු ඒ කලකිරීමෙන් දකිමින් වාසය කරනවා නම් ඒකට කියනවා නිබ්බිදානුපස්සනා කියලා. ආන් මේ වෙලාවට කලින් හොඳයි කියලා අපි සඳහන් කරපු දේවල් හොඳ නෑ කියලා දැනෙන්න පටන් ගන්නවා. ඒ කලින් ඇලිච්ච දේවල් වලින් මිදෙන්න පටන් ගන්නවා. ආන් මේ වෙලාවට මේ කලින් හොඳයි කීව දේවල් වලටත් අපේ ඇලීම සම්පූර්ණයෙන් අයින් වෙලා යන්න පටන් ගන්නවා. කිසිම චෛතසික කර්මතාවයක ධර්මතාවයක ඇලෙන ස්වභාවයක් නිවන තුල නැහැ. මේ නිර්වාණය තුල කිසිම චෛතසිකයක ඇලෙන බව ඇලෙන බවක් නිවන තුල නැහැ. සඳහන් කරනවා කිසිම චෛතසික ධර්මතාවයක ඇලෙන්නේ නැහැ. ඔහු ඇලෙනවා නම් නිවනේ විතරමයි. වෙනත් බාහිර කිසිම දෙයක ඇලෙන්නේ ඇලෙන්නේ නැහැ. හිත అలවලා තියෙන නිවනට විතරයි. එහෙමනම් නිවන් දකින්නත් තණ්හාවක් තියෙනවා. එහෙම නැත්නම් ඒ ගමන යන්න බෑනේ. නිවන් දකින්නත් තණ්හාවක් තියෙනවා. හැබැයි නිවන් දකින්න තණ්හාවක් තියෙනවා. නිවන හම්බ වෙන්නේ එතෙන්ට ගිහිල්ලා දැන් අනික් සියල්ල අපි අත්හැරියේ නිවන් දකින්න තියෙන තණ්හාව හින්දානේ මේ විදර්ශනාවකින් මේ දේවල් දැකලා කලකිරිලා අතහැරගෙන අතහැරගෙන අතහැරගෙන යන්නේ නිවන කියන තැනට යන්න තියෙන තණ්හාව හින්දා. හැබැයි දැන් අනික් ඒවාගෙන් අපි ගැලවිලා ඉවරයි. දැන් තියෙන්නේ නිවන් දකින්න තණ්හාව විතරයි. හැබැයි නිවන හම්බ වෙන්නේ ආන්ගේ නිවන් දකින්න තියෙන තණ්හාවක් නැති වෙච්ච දවසට තමයි නිවන කියන එක අපිට හම්බ වෙන්නේ. ඒක බොහොම වේගෙන් නැති වෙනවා අනික් ඒවාගෙන් ගැලවිලා ඉන්න නිසා. ඒ නිසා කවුරු හරි ඇහුවොත් මේ ලෝකයේ තියෙන උතුම්ම සැපේ ගාවට යන්න ඕගොල්ලෝ ගාව තණ්හාවක් තියෙනව නේද කියලා ඔව් කියලාම තමයි කියන්න වෙන්නේ. නිවන් දකින්න තණ්හාවක් අපිට තියෙනවා. සියල්ල අතහැරගෙන ගිහිල්ලා නිවන හම්බ වෙන්නේ නිවන් දකින්න තියෙන තණ්හාවත් අත්හැරුණ දවසට මේ නිවන කියන ධර්මතාවය අපිට හම්බ වෙනවා. මෙන්න මේ නිබ්බිදානුපස්සනාව තියෙන වෙලාවට සතුටු වීමෙන් සිත මුදවනවා. නිබ්බිදානුපස්සනාව තියෙන වෙලාවට සතුටු වීමෙන් සිත මුදවනවා කියලා සඳහන් කරනවා. විරාගානුපස්සනාව රාග හෝ රාග නම් ඇලීමක්. ඇලීමේ සංකල්පයක් තිබුණොත් තමයි ඇලෙන්නේ එහෙනම් විරාගානුපස්සනා කියලා කියන්නේ එහෙම ඇලීමේ සංකල්පයකුත් සංකල්පයකුත් නැහැ. ඇලෙන දේවල් තිබුණත් ඇලෙන සංකල්පයක් නැත්තම් එතන ඇලෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඇලෙන දේවල් තියෙනවා. නමුත් ඇලීමේ සංකල්පයක් මා තුළ නැති නිසා මම ඒකට ඇලෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා ලෙඩක් නැති වෙලාවට කෑම බේත් හේත් ආහාර පාන වලට වුණත් සමහර වෙලාවට අපි අකමැති යම් කෙනෙකුට ලෙඩක් නැති වෙලාවට කැමති බෙහෙත් ආහාර උනත් ඒ පුජලයට අවශ්‍ය නැති වෙන ලෙඩක් නැති වෙලාවට ඒ මේ බෙහෙත හොඳයි. නමුත් ලෙඩක් නැත්තම් එපා. මේ ලෙඩේට මේ ආහාරය හොඳයි. නමුත් ලෙඩක් නැත්තම් අපි ඒක පිටිපස්සේ වැඩි එලවන්න එලවන්න යන්නේ නැහැ. ඒකෙහි ඇලීමේ සංකල්පය අපි තුල නැති හින්දා. ඒ නිසා සැප වේදනාව වෙනුවට දුක් වේදනාවක් නිතරම නිතරම තියෙනවා. ඊළඟට සඳහන් කරනවා ආන්ගේ ඇලීමෙන් වෙන්වීමට කියනවා විරාගයයි කියලා. එතකොට විරාගානු පස්සනාවක් බවට ඒක ඊළඟටපත් වෙන්න පත් වෙන්න පටන් ගන්නවා. ඒ විරාගයේ ඇති වෙලාවට සඳහන් කරනවා රාගයෙන් සිත විශේෂයෙන්ම මුදවනවා. විරාගය ආපු වෙලාවට රාගයෙන් සිත විශේෂයෙන් මුදවනවා. ඊළඟට සඳහන් කරනවා මේ විස්තර කරන කාරණාව අපි මේ මෙතෙක් වෙලා මේ ධානයන් සමග ධානයට සමවැදීම් පිළිබඳව ඊළඟට විපස්සනාව පිළිබඳව සාකච්ඡා කරගෙන ආපු මේ කාරණා මොකද්ද මේ විමෝචයන් චිත්තං කියන පදයට අවශ්‍ය කාරණා තමයි මේ තරම් දුරට සාකච්ඡා කරන්න තියෙන්නේ. තවත් සාකච්ඡා කරනවා නම් මේ කාරණාව තවත් සාකච්ඡා කරන්න තියෙනවා. නමුත් මෙය මේ කරුණ යම් ප්‍රමාණයකට තේරුම් ගන්න අපිට ප්‍රමාණවත්. ඒ නිසා නිරෝධානුපස්සනාය සමුදයතෝ සඳහන් කරනවා පින්වතුනි මේ ෂණික නැතිවීම දකින්නවා නම් ෂණික නැතිවීම දකින්නවා නම් උදාහරණයක් මෙහෙම සඳහන් කර හැකි මේ විදුලි රැහැන කියන විදුලිය මේ ෂණික නැතිවීම අපි දැන් අර මේ උපාද ස්ථಿತಿ භංග ඇහැට පේන්නේ හිතට විතරයි පේන්නේ මොනතරම් වේගෙන් හැදෙනවද කියන කාරණාවට එක උදාහරණයක් විතරක් ගත්තොත් ඒ උදාහරණයෙන් අපි අද ධර්ම දේශනාව ඉවර කරමු කාලය ඉවර වෙලා තියෙන නිසා මේ අපිනුත් මේ විදුලි රැහැන් අපි දකින සාමාන්‍ය විදුලි රැහැන් වල ගමන් කරන විදුලිය සඳහන් කරනවා මෙහෙම ස්පන්දන 50කින් එන්නේ කියලා. ඒ රැහැනක ගමන් කරන විදුලිය ස්පන්දන 50කින් එන්නේ. ඒ කොහොමද ස්පන්දන 50කින් එන්නේ කියලා සඳහන් කරන්නේ. ඒකට කියන්නේ මේ අපි හර්ඩ් කියලා වචනයක් පාවිච්චි කරනවා ඔකට. දන්න අය සමහරලාට ওই කාරණාව දන්නවා. හර්ඩ් 50ක් කියලා එහෙමනම් ශක්තිය ස්පන්දන වශයෙන් 50 වාරයක් තප්පරයකදී එනවා. ශක්තිය ස්පන්දන වෙවි තප්පරයකට 50 වාරයක් ගමන් කරනවා කියලා සඳහන් කරනවා. ඊතරම්ම ඊතරම්ම වේගවත්. ඊළඟට සඳහන් කරනවා මේ පරිගණක යන්ත්‍රය අපි පාවිච්චි කරන පරිගණක යන්ත්‍රයේ මොනතරම් උපදේශ පිළිපදිනවද තප්පරයකට. එතකොට පරිගණක යන්ත්‍රය මොනතරම් වේගවත්ද කියන කාරණාව සඳහන් කරනවා. මේ පරිගණක යන්ත්‍රයකට මේ විදුලිය ආවහම ඒ යන්ත්‍රය තුල තියෙන උපකරණයකින් ඒ විදුලිය දෙකට බෙදෙනවා කියලා. තප්පරයකට 50 වාරයක් ස්පන්දනය වෙවි එන මේ විදුලිය පරිගණක යන්ත්‍රයේ ඇතුලේ තියෙන යන්ත්‍රයකින් ආපහු අපහු දෙකට බෙදෙනවා. ඒ දෙකට බෙදෙනකොට සඳහන් කරනවා ඒකට ගිගාහර්ට්ස් කියලා. ගිගාහර්ට්ස් දෙකක් කියලා කියන්නේ ඒකට කියනවා මේ 1.9 ඒවා දෙකකටයි බෙදෙන්නේ. 1.9 ඒවා දෙකකටයි බෙදෙන්නේ. ඒක කොහොමද කියලා සඳහන් කරනවා මුලින් තිබුණේ 50යි. ස්පන්දන වේග 50යි. දැන් 1.9කට බෙදෙනවා. එතකොට 1.9 ඒවා දෙකකට බෙදෙනවානේ. 1.9කට බෙදෙනවා කියලා කියන්නේ 1.5යි කියලා කියන්නේ ලක්ෂයයි. 1.5යි කියන්නේ ලක්ෂයයි 1.6යි කියලා කියන්නේ දසලක්ෂයයි 1.7යි කියලා කියන්නේ කෝටියයි ඊළඟට සඳහන් කරනවා 1.9යි කියලා කියන්නේ මිලියනයයි එහෙමනම් දසලක්ෂයේ ඒවා 1000ක් මිලියනයයි කියලා සඳහන් කරනවා. දසලක්ෂයේ ඒවා 1000ක් මිලියනයයි කියලා මෙතන සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා 1.9 ඒවා දෙකකට බෙදෙනවට පස්සේ මේ යන්ත්‍රය තුල ශක්තිය ස්පන්දනය වෙනවා තප්පරයකට බිලියන දෙකක් කියලා. එතකොට විදුලි රැහැණෙන් ආවේ තප්පරයකට ස්පන්දන වේග 50යි. දැන් මේ යන්ත්‍රයේ ඇතුලේ පරිගණක යන්ත්‍රයේ ඇතුලේ මේක කොයිතරම් වේගෙන් ක්‍රියාත්මක කරනවද කියලා සඳහන් කරනවා ස්පන්දන වේගයේ තත්පරයකට බිලියන දෙකක් කියලා. ඒකට කොයිතරම් වේගයකින් පරිගණක යන්ත්‍රයක් අපි දෙන උපදේශ පිළිපදිනවද? තත්පරයකට මිලියන අපේ උපදේශ මිලියන ගණක් පිළිපදිනවා. ඒ තරම් ඒ තරම් වේගවත්. ඒ වේගය අපිට හිතා ගන්නවත් හිතා ගන්නවත් බෑ. ආන් ඒ ශක්තියින්ගෙන් තත්පරයකට බිලියන් දෙකක් විවිධ කාර්යයන් ඒ ශක්තියෙන් කරනවා. එතකොට තත්පරයකට බිලියන් දෙකක් අපි උපදේශ උපදේශ පිළිපදිනවා තප්පරයකට. ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ වේගයෙන් මේ යථාභූත ඥාන ශක්තියෙන් දකින වේගයට වඩා අඩුයි කියලා. මේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය යථාභූත ඥාන ශක්තියෙන් දකින වේගයට වඩා පරිගණකයේ වේගය අඩුයි. එහෙනම් මනසින් දකින වේගය මේ විදර්ශනාවෙන් දකිනවා ඊට වඩා ඊට වඩා වේගිකින්. ආන් ඒ නිසා මෙන්න මේ පුටුව මේ මේසය මීට වඩා වැඩි වේගයකින් හැදෙනවා කැඩෙනවා කියලා සඳහන් කරනවා. පරිගණක යන්ත්‍රයේ තප්පරයකට බිලියන් දෙකක් උපදේශ පිළිපදිනවා නම් එයා කොයිතරම් වේගවත්ද ආන් ඒ වේගයට වඩා වැඩි වේගෙන් මේ මේසේ බිදි බිදි හැදෙනවා. ආන් ඒ නිසා තමයි අපිට පේන්නේ නিত্য සංඥාවක් මේසේ මේසේමයි කණුව කණුවමයි පුටුව පුටුවමයි එහෙනම් මේසයත් කණුවත් පුටුවත් විතරක් නෙමෙයි මමත් බිඳි බිඳි විනාශ වෙන්නේ ආන් ඊට වඩා වැඩි වේගයකින්. ඒ නිසා එදා දැකපු ඊයේ දැකපු කෙනා අදත් ගිය අවුරුද්දේ දැකපු කෙනා අද ඒ වගේම පේනවා කියලා අපිට හිතෙනවා. දැන් එහෙනම් බලන්න මේ විදර්ශනාවෙන් දකින්න පුළුවන් දේ මොනතරම්ද ලෝකයේ අතිශයින් සියුම් දේවල් මේ විපස්සනාවෙන් දැකලා තමයි භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ ਸਰුවඥතා ඥාණයෙන් දැක්කේ. නමුත් විදර්ශනාව දිනු කරගත්ත උත්තමයන් වහන්සේලා ලෝකේ ඇලුන්නේ නැත්තේ ඒකයි. මේ මේ වේගෙන් බිඳෙන දේ හොඳටම දැකලා හොඳටම අවබෝධ කරලා එහෙම විනාශ වෙනවා නම් බිඳෙනවා නම් එහි ඇලෙන්න දෙයක් නැති නිසා අති උත්තමයන් වහන්සේලා සියලු ඇලීම් අතහැරලා අරිහත්ත්වයට දක්වා ගමන් කළා. එහෙමනම් මේ කැඩෙන බිඳෙන ලෝකයේ ලුජ්ජති පලුජ්ජති ති ලෝකෝ කියලා දේශනා කළේ මොනතරම් වේගයක් තියෙනවද එහෙමනම් නිත්‍යතාවයක් ඇත්තෙම ඇත්තෙම නෑ දැන් ඒකෙන් තේරුම් ගන්න ඕනේ මෙතෙක් අපහසු වුණා නම් මම කියන පුජ්‍යලයා විනාශ වෙනවා කියලා කිව්වත් කොයිතරම් වේගෙන් ඒක වෙනවද කියන කාරණාව. ඒ නිසා අදට මේ කාරණාව සාකච්ඡා කරමින් අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරනවා ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා. අදත් ධර්ම දේශනාවේ සුපුරුදු පරිදි දායකත්වය දීපලාල් විජේරත්න මෙතිතුමා, හිමාලි ප්‍රියංජල මෙතිණිය, ඒ වගේම දූ දරුවන් විසින් දායකත්වයේ දරනවා. උතුම් අරමුණ තමයි නිදන ප්‍රාප්තියටපත් වන දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව ඉන්න මෑණියන්ට ආශිර්වාද කිරීමත්, දූ දරුවන්ට රත්නත්‍රයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම මේ පින්කම සඳහා එකතු පාදා වෙන මේ සදහැවතුන් සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් ජයශේකර ආරාමාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ ප්‍රධාන අරමුණක් බවට පත් කරගන්නවා වගේම විශේෂයෙන් අපේ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ අසනීප තත්වයෙන් පසු වෙන නිසා උන්වහන්සේටද ඉක්මන් සෝය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම මේ සත්පුරුෂ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනාවන් අතර සිහිපත් කරනවා. ඊට අමතරව පින් අනුමෝදන් කළ යුතු සියලුම දෙනාට පින් අනුමෝදන් කරමින් ආශිර්වාද කරන අතර පින් අනුමෝදන් කළ ඥාති මිත්‍රාදීන් සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා සද්ධර්ම ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාටමත් ඒ පුණ්‍ය ධර්මයන් එසේම අනුමෝදන් වේවා.